තව මේ ප්‍රශ්නේ දැන් මේකට අපි උත්තර දීපු මේ දහමීම තියෙනවා මෙච්චර මේ උත්තර දීපු ඈ. සෝවාන් ඵලයට පත්වීමේදී සක්කාය දිට්ඨි විතිකිච්ඡා සීලබත පරාමාස තුන දුරු වීම අවශ්‍ය බව දනිමි. මට ඇති ගැටලුව නම් සක්කාය දිට්ඨි එනම් මම මගේ නැති කර ගැනීම සම්බන්ධවයි. මේ ගැන පැහැදිලි විග්‍රහයක් කළ දෙන්න කියලා මේ ඉල්ලා සිටින්නේ. මේක හුඟක් හොඳයි මේ වැදගත් මේ කහණේක. මම මගේ කියන දෘෂ්ටියට කියන්නේ අස්මිවානි. සක්කාය දිට්ඨිය එකක් අස්මිවානිය තව එකක්. අස්මිවානිය නැති වෙන්නේ අරිහත් ඵලයෙන්. අරිහත් මාර්ගයේදී අඩු වෙලා අඩු වෙලා ගිහිල්ලා අරිහත් ඵලයේ ලැබෙනකොට අස්මිවානිය දුර වෙනවා. මම යන හැඟීම දුර වෙන්නේ එතෙන්දී. එහෙනම් මේ සත්කාය දිට්ඨිය මොකද්ද කියලා අපි මෙච්චරලා ඉස්සෙල්ලා විග්‍රහ කළා. කාය කියන්නේ මොනවද? මම කියන තැනත් කාය ගොඩක් තියෙනවා. ඒ කායය දකින්න ඕනේ. කාය කියන්නේ මොන අර්ථයෙන්ද? සමූහාර්ථයෙන්. මොනවද සමූහ වෙන්නේ? මේ ලෝකේ හටගන්න මේ ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගන්ධ රස ඕජා කියලා සුද්ධාෂ්ටකය කියලා එකක් අන්න බුදුරජාන් වහන්සේ අර පරමාර්ථ ධර්මවලදී විග්‍රහ කළා. ඒ සුද්ධාෂ්ටකය කියන එක අපේ ඇහැට පේන එකක් තියා අන්වීසිය කියවා බලන්න බැරි එකක්. ඒක සරුවඥ ගෝචරයි. අනාවරණ ඥානීයට පේන එකක් මිසක් අනිඥානීයකට දකින්න බෑ. එබඳු වන්නා වූ පරමාණු මහ පොදියක් තමයි. ওই අන්වීසියකින් හරි දකින්නේ. දැන් අන්වීක්ෂයෙන් වාතයේ වාතානුවක් දකින්න පුළුවන් දැහුවොත් වාත පරමාණුවක් අද විද්‍යාඥයෝ කියන හැටි මේ ඔක්සිජන් පරමාණු හයිඩ්‍රජන් පරමාණු කියන ඒවාවත් දකින්න බෑ. ඒවා දැක ගන්න පුළුවන් මට්ටමකත් අද නැහැ යම්කිසි විදිහක ඇහෙන් දකිනා වාගේ ලොකු කරලා ඇහැ තුලින් දකින්න අර කුඩා දේ ලොකු කරන දේ තුලින් දකින්න පුළුවන් එහෙම හැකියාවක් තියෙන ඒවා නෙමෙයි. ඒවා තියෙන බව දැනගන්න විශේෂ විවිධ උපක්‍රම තියෙනවා. ඒ උපක්‍රම මගින් තමයි දැනගන්නේ. දැන් කාන්දම් කෑල්ලක වටේ කාන්දම් තියනවා කියලා දැනගන්න යකඩ කෑල්ලකට කාන්දම් කෑල්ල ලං කරනකොට යකඩ කෑල්ල ඇලෙනවා. ඒකට ඇදෙනවා පේනවා දැනෙනවා. ඉතින් පුංචි ළමයෙකුටත් ওই පරීක්ෂණය කරලා බලපුවාම පේනවා මේ යකඩ කෑල්ලේ කාන්දම් තියෙනවා. මේක කාන්දම් කෑල්ලක් නේ. ඒ ළමයි කියනවා. අන්න කාන්දම ඇහැට පේන්නේ නැතුවට ඒක තියෙන බව දැනගන්න ලකුණු විවිධ ක්‍රම තියෙනවා. මෙන්න මේ කාන්දම් කියන්නේ වාගේ තමයි. ඒකේ අන්තිම පරමාණුවක් තියෙනවා නම් ඒවා තමයි ඔයක සුද්ධාෂ්ටක කියන්නේ. නැත්නම් අර කියන සුද්ධාෂ්ටක පරමාණුවක් කියන්නේ එහෙම පුංචි ඒවා. ඕවා කෝටි ප්‍රකෝටි ගණන් විවිධාකාරයෙන් එකතු වෙලා රැස් වෙලා ගොනු වෙලා තමයි. අපිට මේ ඇහැට පේන යමක් හැදිලා තියෙන්නේ. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු ධාතු හතරකට විග්‍රහ වෙලා. ඔය හැදිච්ච ගොඩක් තියෙනවා. අන්නේ හැදෙනේවට අපි කියනවා ධාතු පරමාණුන්ගේ එකතු වෙලා. රූප පරමාණුන්ගෙන් එකතු වෙලා. ඔන් ওই ධාතු කියලා කිව්ව පස් ජල ගිනිසුරන් කියලා අපි කියන්නේ එක මට්ටමකට ආවට පස්සේ. අන්න ඒවා විවිධ ක්‍රම හැඩතලයකින් හේතුඵල ඇතුව එකතු වෙලා. හැදිලා තියෙනවා ඒවෙන් විවිධ දේවල් වලින් රූප සමූහ. අපි ඔකට රූප කාය කියනවා. කාය කියන්නේ සමූහයක්. ඔය හට ගන්න ආකාරය. ඉතින් මෙන්න මේ මේ රූප කායයන් හටගත්තාම ඒව අපිට විවිධ ක්‍රමවලින් පේනවා. ශරීර වශයෙන් බලන්න පුළුවන්. ගස් කොළන් වශයෙන් බලන්න පුළුවන්. ගල් පරුවත වාගේ බලන්නත් පුළුවන්. විවිධාකාර හැඩතලයන්ගෙන් හැදිච්ච දේවල් වශයෙන් බලන්නත් පුළුවන්. සතර මහා භූතයන්ගෙන් ගොඩනැගිච්ච ද්‍රව්‍ය වස්තු කියලා අපි ඒවට කියනවා. ඔන්න ඒ පේන දේවල් යම් රටාවට පේනවා ඒකාකාරව. ඉතින් මේක ලොකු වැඩක් නෙමෙයි මේ පුංචි දෙයක් කරලා මේක දැනගන්න. ওই සකස් වෙලා තියෙන දේවල් අනිත්‍ය වශයෙන් බලන්න පුරුදු වෙනකොට අපිට ඕවා යහපත් හොඳයි ඕක ආත්මයක් ඕකේ තියනවා කියලා දෘෂ්ටිය තමයි ඒ කාලේ ඕක හැඳින්නුවේ. ඔන්න ආත්මයක් තියනවා කියන දෘෂ්ටිය නැති වෙලා යනවා. ඔය හදාගත්ත රූප ගොඩවල් ඇතුලේ ආත්මයක් තියෙනවා. එදා තිබිච්ච දෘෂ්ටියක්. මේ මම කියලා කියන මගේ කියලා කියන තැන තියෙනවා ආත්මය. මේ අදහසක් අරන් තියෙනවා මේක හොයාගන්න බැරි නිසා. ඔන්නේ සතර මහා භූතයන්ගෙන් හටගත්ත. <clears throat> කැලිය වලින් තමයි මේ ශරීරයේ ආපෝ ධාතුවෙන් කැලි 12ක් ඒ වගේම කැලි එකින් එකට පටවි ධාතුවෙන් 20ක් ඔය ආදි වශයෙන් මේ කොටස් කැලි එකතු වෙලා කෙස් ලොම් නියදා සම්මස්නහර ඇට ඇට මිදුළු වකුගඩු මේ ආදි වශයෙන් කෑලි 20ක් වින් කරලා මේක පටවි ධාතුව කියනවා මේ ශරීරය. පිටසෙම සැරවලේ ආදි වන්නාව කෑලි 12ක් එකතු කරලා ඒකට කියනවා තේ මේකේ තියෙන ආපෝ ධාතුව. ඉතින් මේක යම් උෂ්ණත්වයක් තියෙනවා නම් කෑම දිරවන්න මේ ශරීරය උෂ්ණ කරන්න මේ ආදි වශයෙන් ශරීරයේ නලක් නොවි පාත්තන්න තියෙන උෂ්ණත්වයක් තියෙනවා මේකට කියනවා මේ ශරීරයේ තේජෝ ධාතුව. මේ හුස්ම අරගත්තට පස්සේ මේක උඩට ගමන් කරන පල්ලෙහාට ගමන් කරන ඇඟ හැමතැනම සැරිසරන මෙහෙම වාතයක් තියෙනවා. අන්නේ වාතයේ කියනවා මේ ශරීරයේ තියෙන වායෝ ධාතුව. මෙන්න මෙහි මේ ධාතු හතරකින් හැදිලා තියෙන ශරීරයක් තියෙනවා. මේකට කියනවා ආපෝ කාය. අර ආපෝ ධාතු කියන කොටස ඔක්කොම එකතු වුනහම සමූහයට ආපෝ සමූහය. තේජෝ කාය, වායෝ කාය, පඨවි කාය කියලා. මේ කාය කියන වචنين හඳුනා මේ සමූහයන්ට. මෙන්න මේ හටගත් සමූහයන්ගෙන් නැත්නම් සතර මහා භූතයන්ගෙන් හැදිලා තියෙන මේ ශරීරයක් ඒකකයක් හැටියට සමහර අය ගන්නවා. මේකේ ආත්මීය වශයෙන් ගන්න දෙයක් තියෙනවා කියලා ඒ කාලේ ගත්තා. එවන ආත්මීය දෙයක් මේ ශරීරය ඇතුලේ තියෙනවා කියලා ගත්තා. ඒ ආත්මය කියලා එකක් තියෙනවා. ඒක මැරෙන්නේ නැහැ. ඒක යනවා සසරි සරමින් කියලා. මෙහෙම අදහස් ගත්තා. ඒකටයි මේ මම කියන්නේ කියලා අදහසක් ගත්තා. එහෙම අරගෙන වෙල්ලා මම කියලා කෙනෙක් කොහේ හරි මේක අසේ ඉන්නවා කියලා මේක ඇති සත්‍යයේ තේරුම් ගන්න බැරි නිසා මෙහෙම නිගමනයක් කළා. ඒ නිගමනය කරපුවාම මේ නැත්නම් කවුද ශාරීරිය කියන්නේ මොකද්ද? මම කොහෙද ඉන්නේ? ඉතින් මේ කාලෙක පටන්ගෙන මේ ශාරීරියේ තියෙන කොටස් ටික බලන්න පුරුදු වෙලා තිබුණා. හැබැයි පුරුද්ද අද ඊය පටන් ගත් එකක් නෙමෙයි. කවදා හරි බුදු පියාණන් වහන්සේ නමක් ඒ කියන්නේ බුදුරයන් වහන්සේ පහළ වෙන්න ඉස්සර හිටෝ කාශ්‍යප බුදුරයන් වහන්සේ උතන විශේෂයෙන් කියවෙන්නේ. උන්වහන්සේ මොකද කරන්නේ? යම් පංචස්කන්ධයක් විග්‍රහ කරලා දීලා තියෙනවා මේක වචන පෙළ එනවා. වචන පෙළ ආවට අර්ථය නැහැ. අන ශාසනයේ අන්තර්දාන නම් වචන අන්තර්දාන වෙන්නේ නැහැ. ශාසනයේ තියෙන අර්ථය අන්තර්දාන වෙනවා. ඉතින් ওই වේදයේට කියනවා මේ ශරීරයේ තියෙන කැලරි ටික ඔයාලා ටික තමයි මොනවද? මේකේ තියෙන්නේ කියලා. ස්කන්ධ පහක් එකතු වෙලා මේ ශරීරයේ තියෙනවා රූප ස්කන්ධේ, වේදනා ස්කන්ධේ, සංඥා ස්කන්ධේ, සංකාර ස්කන්ධේ, විඥාන ස්කන්ධේ කියලා. මේ පංචස්කන්ධය කියන්නේ මේක තමයි කියලා වචන ටික එනවා. ඉතින් වචන ටික වේදේ තියෙන නිසා ආත්මේ කොහෙද තියෙන්නේ අහුවාම ওই පහෙන් කෝකේ හරි එක හඳුන්වන්න හදනවා. මේ රූපෙට තමයි ආත්මය කියන්නේ. සමහර අය කියනවා. දැනගෙන නෙමෙයි මත. ආත්මය හැදිලා තියෙන්නේ මේ රූප වලින් කියලා සමහර අය කියනවා. මේ රූපය ඇතුලේ ආත්මය තියෙන්නේ කියලා කියනවා. ආත්මය ඇතුලේ රූපේ තියෙන්නේ කියලා නම් හතර ආකාරයක මතයට වහිනවා. තවත් එක්තරා පිරිසක් කියනවා. ඔය ආත්මයේ රූපය ඇතුලේ කොතනකවත් නැහැ. ඒකේ තියෙන වේදනා ස්කන්ධී. තව නිගමනයක් කරනවා. ඒ වේදනාව මුල් කරගෙන වෙලක් සමහරේ කියනවා. මේ වේදනාව කියන්නේ ආත්මේ. නෑ නෑ ආත්මේ හැදිලා තියෙන වේදනා අංශු වලින්. තව එකනේ කියනවා. එහෙම නෙමෙයි. ආත්මේ තියෙන මේ වේදනාව ඇතුලේ තවත් පිරිසක් කියනවා. නෑ නෑ වේදනාව තියෙන ආත්මය ඇතුලේ. ওই විදිහට ආත්මයේ වේදනාවට හතර පන්දුවකට දාලා කියනවා. ආත්මය කියලා එකක් තියෙනවා කියන දෘෂ්ටිය හරි එන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ මේ මම කියලා කෙනෙක් කොහේ හරි මේක ඇතුලේ ඉන්නවා. ඉතින් සංඥාවට සංකාර විඥාන කියන මේ ඔකොටම ඔහොම දාලා ඒකට හතර ගානේ පහට 20 ආකාරයකින් දෘෂ්ටිගත වෙලා ඉන්නවා. ඕකට කියනවා වීස දිවිද සක්කාය දිට්ඨිය කියලා. එතකොට රූපයේ මම වෙමි මම රූපයෙන් සකස් වෙමි රූපය තුල මා ඇත මා තුල රූපය ඇත වේදනාව මම වෙමි මම වේදනාවෙන් සකස් වෙමි වේදනාව තුල මා ඇත මා තුල වේදනාව ඇත සංඥාව මම වෙමි. මම සංඥාවෙන් සකස් වෙමි. සංඥාව තුල මා ඇත. මා තුල සංඥාව ඇත. සංඛාර මම වෙමි. මම සංඛාරයන්ගෙන් සැදුණෙමි. සංඛාර තුල මා ඇත. මා තුල සංඛාර ඇත. විඥාන මම වෙමි. විඥාන තුලින් මා හැදුණෙමි. විඥාන තුල මා ඇත. මා තුල විඥාන ඇත කියලා. ඔන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට හතර පොළ ගන්න. ආත්මයක් තියනවා කියන දෘෂ්ටියකින් ඉන්නවා. ඒ ආත්මේ යම් කිසි නිගමනයක් කරනවා. ඒක සදාහනිකයි. ඒක අවිපරිණාමිකයි. ඒක පරිණාමයටපත් වෙන්නේ ඒක වෙනස් වෙන්නේ ඒක සදාතනිකයි. ඒ වාගේ මේක වසීතාවයෙන් යුක්තයි. ඒ කියන්නේ ඒකටපත් වෙන්න පුළුවන්. ඒකටපත් වෙලා හිටන් ඒකට වසී වුණාම ඒකේ ඉන්න පුළුවන්. ඒතර අපි සදාතනික වුණා. ඒ කාලේ බමුණන්ගේ තිබිච්ච දෘෂ්ටිය. ලෞතර බුදුරන් වහන්සේ ලෝකේ පහළ වෙනකම්ම සියලු අයගේම කතා ඕන් ඔය ටිකේ අඩංගුයි. ඔයින් පිටස්තර කතාවක් නැහැ. නිසා ආත්ම දෘෂ්ටිය තුලින් ඇරෙන්න ආත්ම දෘෂ්ටිය ඉක්මවා ගිය දේශනාවක් අහන්නවත් අවබෝධයක් ලබන්නවත් ක්‍රමයක් නැහැ බුද්ධ ශාසනය නැති කාලෙක. මෙන්න මේ නිසා මොකද වෙන්නේ ලෝක සත්‍යයට ආත්ම දෘෂ්ටිය ඉක්මවන්න බෑ. ආත්මයක් කියලා එකක් තියෙනවද නැද්ද කියලා ගත්තාම ආත්මයක් කියලා එකක් තියෙනවද නැද්ද කියන නිගමනයේට මේ ආත්මයක් කියලා ලෝක සත්‍යය රැවටෙන්නේ හේතුඵල පරම්පරාවට කියලා දැක ගන්න පටිච්චසමුපාද චක්‍රේ නැහැ. පටිච්චසමුපාද විග්‍රහය නැති නිසා ලෞතර බුදු කෙනෙක්ගෙන් ලෝකයට පහළ වෙන පටිච්චසමුපාද විග්‍රහය කවදාද පහළ වෙන්නේ? අන්නේ විග්‍රහය තියෙන තාක්කල් ඒ විග්‍රහය තේරුම් ගන්න පුළුවන් තාක්කල් දකිනවා හේතුඵල පරම්පරාවක පේන ආකාරය මිසක් මෙතන ආත්මයක් ඇත නැත කියන දෙකම ගන්න පුළුවන් එකක් නෙමෙයි කියලා. අන්න එතෙන්දී එක්තරා තේරුම් කරලා දෙන උපමාවක් තියෙනවා. ගිනි පෙනෙල්ලක් අරන් කරකවනකොට අපි කවුරුත් දන්නවා ගිනි පෙනෙල්ල කරකවන එකේ ප්‍රතිඵලය තමයි මේ පේන ගිනි වලල්ද කියලා. ගිනි පෙනෙල්ල රවුමට කරකවනකොට ගිනි වලල්ලා පේනවා. ඒ පේන එක නැති වෙන්නේ නැහැ. ඇහි දෝෂය ඇති වුණ කෙනෙකුට ඇරෙන්න. ඇහි ලෙඩක් තිබුණොත් පේන්නේ නැතිනම් ඇරෙන්න අනික ඇහැ පේන හැම කෙනෙකුටම ගිනි පෙනෙල්ල කරකවන්න ගිනි වලල්ලා පේනවා. හැබැයි අපෙන් කවුරු හරි ඇහුවොත් එහෙම මේ ගිනි ගිනි වලල්ල කියලා එකක් තියෙනවද මෙතන කියලා. අපි ඒක හැදෙන හැටි දන්නේ නිසා ඔව් කියන්නේත් නෑ. ගිනි වලල්ලක් මෙතන නැද්ද ඇහුවාම. අපි දන්නවා ඒකට පිළිතුරක් දෙන්නත් බෑ මේ අහන හැටියට. ඇයි? ගිනි පෙනෙල්ල කරකවනකොට විද්‍යාමාන වෙන સિદ્ધාන්තයක් මේ ගිනි වලල්ල. ඒක නිසා මේක ඇත නැත කියන අන්ත දෙකෙන් මේකට උත්තර දෙන්න බෑ කියලා දන්නවා. මෙන්න මේ නිසා බුදුරජාන් වහන්සේ මේ ආත්මයක් තියනවද නැද්ද කියලා අහන ඇත නැත කියන ප්‍රශ්නෙට උත්තර දෙන්න යන්න එපා කියලා පෙන්නනවා. ඇත යනු සාස්වතවාදයයි නැත යනු උච්ඡේදවාදයයි. ওই වාද දෙකේ තමයි ලෝකයා ඉන්නේ. එහෙම ඉන්නේ මොකද? ආත්ම කියන දෘෂ්ටිය ඇත්තරිච්ච නැති නිසා ඇති එකක් හෝ නැති එකක් ගැන දෘෂ්ටිය නිගමනට වහිනවා. නමුත් මේ පේන දේ මොකද්ද කියලා තෝරා ගන්න ඕනේ. මේ පෙනෙන රූපාකාරය මොකද්ද? මේ දැනෙන වේදනාව කියන්නේ මොකද්ද? මේ හැඳින හැඟිනෙන සංඥාව කියන්නේ මොකද්ද? මේ කරන කියන වැඩ කියන සංකාර කියන්නේ මොනවද? මේ විඥානය කියන්නේ කොහොම එකක්ද? මෙන්න මේක බලාගන්න ක්‍රමවේදයක් මේ බුද්ධ ශාසනයෙන් පිට නැහැ. ඒ නිසා ආත්ම දෘෂ්ටියකින් රැවටෙනවා කිව්වේ ඕකයි. එතන මේක බලනකොට අන්න බුදුදහමේ විග්‍රහ කරලා පෙන්නනා මේක හැදෙන හැටි. මේ රූපය කියන්නේ සතර මහා භූතයන්ගෙන් ගොඩනැගෙන පටිච්චසමුප්පන්නව ගොඩනැගෙන ක්‍රියාකාරීත්වයක් නිසා සකස් වීමෙන් පේන දෙයක් මිසක් මේක ආත්මයක්වත් ආත්මයක් මේකෙන් හැදිලවා මේ තුල ආත්මයක්වත් ආත්මයක් තුල මේකවත් නැහැ. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. ওই ආත්ම සංකල්පය සම්පූර්ණ බැහැර කරලා මේක හේතුඵලයක් කියලා බලා ගන්න. අනේ විග්‍රහ කරලා දෙනවා. එහෙනම් මේ රූපය කියන්නේ ආත්මයක් කියන එකේ ඉන්නවා මිසක් අනික් අය. ආත්මයත් එක්ක සම්බන්ධ කරන සම්බන්ධීකරණ ඇති දෙයක් කියලා හිතා ඉන්නවා මිසක් මේ රූපය කියන්නේ හේතුඵල ධර්මයක් කියලා දකින්නේ නැහැ. අන්න ඒක දැකගන්නේ බුදුදහම තුලින්. මේ රූපේ නිකන් හැදුන්නේ කොහොමද හැදුනේ? අන්න මේකේ මුල ඉඳන් බැලුවා නම් මේක අනික් අයට හිතා ගන්න පුළුවන්. මේක ආත්මයක්ද කොහොම හැදිච්ච එකක්ද? මව්පිය දෙන්නෙක්ගේ එක් වෙලා මව්ගේ ගර්භයක් ඇතුලේ ඒ ධාතු සම්බන්ධයෙන් සකස් වෙලා මව්ගේ ගන්න පෝෂණය ඒකේ උරාගෙන කලලය කියන පුංචි බිඩක් හැදිලා ඒකේ ඒ අවස්ථාවෙන් අවස්ථාවට ලොකු වෙලා පේශියක් වාගේ වෙලා බුබුලු වාගේ අතපය වලට වෙන් වෙලා ඔළුවට වෙන් වෙලා ඒවා ක්‍රමක්‍රමයෙන් හැදිලා අතපය ඔළුව හැදිලා ඉන්ද්‍රියන් ටික හැදිලා බඩ ඇතුලේදී මේක සකස් වෙලා ආවේ කන බොන ආහාරයෙන් මිසක් වෙන මොකෙන්ද මේ කය හැදුනේ මං කාපු බීපු ආහාරින් නිසා තමයි නේද අම්මා කාපු බීපු ආහාර නිසා තමයි ඒවයි ඕජස උරාගෙන මේ කය හැදුනේ මුල හැම කෙනෙක්ගේම බලේ කය හැදිච්ච හැටි. ඒ කය හැදිනකොට මේ කන බොන ආහාර ඒ විදිහට හැදින් නැතුව අම්මා හැදුවෙත් නැහැ ආහාර හැදුවෙත් නැහැ. ආහාර වල කය හදන හැකියාවකුත් නැහැ අම්මට කය හදන හැකියාවකුත් නැහැ. එහෙනම් ආහාර වලින් මේ කය හැදෙන ක්‍රමවේදයක් තියෙනවා. අන්න ඒක තමයි යම් කර්ම බලවේගයක් මූල කරගෙන හටගත් ක්‍රමවේදයේ ශක්තිය. ඒ ශක්තියට අනුකූලව ආහාර දිරවීමේ ක්‍රියාවලියක් වෙලා පරිවර්තනයක් වෙලා අන්නේ හේතුව නිසා මේ වස්ලිකය සකසෙච්ච හේතුඵල ධර්මයක් තිබුණ ක්‍රමයක්. ඒ ක්‍රමවේදයෙන් හටගත් එකක් නිසා මේකේ ආත්මයක් හොයන්න යන්නේ නැහැ. අන්න එක දකින්න ක්‍රමී. ඒතර මේ නාම රූප ධර්මයේ කියලා මේ හටගත්ත යම් කිසි කයක් හටගත්තා. මව් ගැවක් ඇතුලේ. මේක හටගත්තේ මොකේකින්ද? පටිසන්ධියට හේතුකාරකිත විඥානය මව් කුසෙකට බැහැලා ඒ විඥානියත් එක්ක සම්බන්ධ වෙලා තිබිලා හිටන් ඒ විඥානියක සම්බන්ධ වෙච්ච බාහිර ලෝකයේත් එක්ක සම්බන්ධ වෙන නාම රූපයන්ගේ එක ඒක රාශී වීමෙන් ඒ විඥානය ගත වෙච්ච කර්ම ශක්තිය මුල් කරගෙනයි ඒකේ අනුරූපක වශයෙන් කය හැදලා තියෙන්නේ. කය හැදුනේ ඔහොමයි කියලා දකිනවා. එහෙනම් මේ දකින්නකොට දකින්නවා කවදාවත් මේ කය ආත්මයක් හෝ ආත්මීය සම්බන්ධ දෙයක් නෙවෙයි. මේක හේතුඵලයක්. මෙන්න මේක යම් දවසක දැක්කනම් ආත්මයක් තියෙනවා කියන දෘෂ්ටිය නැති වෙනවා. ඒතර මේකේ හැටගන්නේ යම් වේදනාවක් ආවනම් ඒ මොකද්ද වේදනාව? ඒකත් විමර්ශනය කරනවා. වේදනාවක් විමර්ශනය කිරීමේ බුද්ධ බුදුදහමෙන් පිට කවුරුවත් කියා දීලා නැහැ. මොකද්ද වේදනාවේ උපත? පස්සපත්ත්‍ය වේදනා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව පහළ වෙන්නේ. වේදනාව කියනවා යම් යම් ස්කන්ධයක් ඇද්ද? ඒ මුළු ස්කන්ධයම පහළලා තියෙන ස්පර්ශ ප්‍රත්‍යයෙන්. යමකට යමක් ගැටීම නිසා වේදනාව නැමැති දේ පහළුනේ මොනවද? වේදනාව කොහොමද බලාගන්නේ? වේදනාව ආත්මයක්ද? ආත්මයේ සම්බන්ධ දෙයක්ද? ඒක බලන්න ඉතලා වේදනාව කියන්නේ මොකද්ද කියලා බලනවා. බලනකොට දකින්නවා. කුමකින් කුමකින් ජනිත වෙච්ච වේදනාවක් තියනවාද මෙතන? කියලා බලනවා. බලනකොට දකින්නවා චක්කු සංස්පර්ශයෙන් ජනිත වෙච්ච වේදනාවක් තියෙනවා. ඒකට අපි පෙනෙනවා කිව්වා. පෙනෙන බව දැනෙනවා. සෝත සම්පස්යෙන් එහෙනම් කනට ශබ්දයක් අරමුණු වෙලා ඒක ස්පර්ශ වෙලා ඒ මාධ්‍ය මුල් කරගෙන ස්පර්ශයෙන් හටගත් දැනීමක් ආවා. අපි ඒකට කියවා සද්දේ කියලා. රූපයේ ශබ්දේ. රූප පේනවා ශබ්ද ඇහෙනවා. නාහයට ගන්ධයක් ආග්‍රාණය කිරීමේදී හටගත්තා විඥානයක් හටගෙන ඒ විඥානේ හටගත්ත චෛතසිකයක්. අන්න ඒක තමයි වේදනා ඒකේ හටගත්ත වේදනා චෛතසිකයෙන් තමයි ඒ චෛතසික සම්පීඩනය කියලා ඒකෙන් තමයි වේදනා ස්කන්ධයක් හටගත්තේ. එතන ඒ වගේම දිවට රසයක්, කායට පොට්ටබ්බයක්, මනට ධර්මයක් කියන මෙන්න මේ ටික එකතු වෙලා හටගත ස්පර්ශයන්ගෙන් හටගත්ත. සංස්පර්ශයන් නිසා ජනිත වෙච්ච වින්දනයක් තියෙනවා. මේකට කියවා සංපස්සජා වේදනා. සංස්පර්ශයෙන් නම් මේ වේදනා ජනිත වුණි. වේදනාව ආත්මයක් නෙවෙයිනි. වේදනාව හටගත ක්‍රමයක් තියෙනවනේ. ඒක හේතුඵලයක් නේ. හේතුන්ගේ ඵල ධර්මයන් නිසා ගොඩනැගිච්ච දෙයක් නේ කියලා දැනගත්තාම යම්කිසි ආත්ම හෝ ආත්මීය දෙයක් හා සම්බන්ධ කරලා හිතා හිටියනම් මුලාවක් වේදනාව පිළිබඳව ඒක නැති වෙලා යනවා. ඒ සංඥාව කියන්නේ ඒත් හිතක හටගන්න තවත් චෛතසික. එකක් නෙවෙයි. හිත එකයි චෛතසික එකයි. නමුත් එවන්දිව අප්‍රමාණයක් කැටි වුණාම හටගන්නවා ස්කන්ධයක්. මේ හටගත්ත ස්කන්ධයත් තුළම තිබිච්ච සංඥා චෛතසික ස්කන්ධයක් එකතු වුණාම වැටෙන ආකාරය තමයි අපිට හඳුනා ගන්න පුළුවන් කියන්නේ. යමක් හැඳිනෙනවා. එහෙම අපිට දැනෙනවා. මම හඳුනනවා. අහවල් පුද්දලයා දන්නවද? ඔව් මම එයා දන්නවා හඳුනනවා. අහවල් ද්‍රව්‍ය වස්තුව දන්නවද? මම ඒවත් දන්නවා. ඒවා මම හඳුනනවා. අහවල් ගස් జాතිය, වැල් జాතිය ඒවා හඳුනනවා. මොකද මේ හඳුනනවා කියන්නේ? මේ සංඥා ස්කන්ධය අපිට වැටෙන හැටි. මේ සංඥා ස්කන්ධය කුමක් නිසාද ඉන්නේ කියලා බලපුවාම ස්පර්ශයකින් තොරව සංඥාවක් ලෝකේ පහළ වෙන්නේ නැහැ. ස්පර්ශ හේතුවෙන් සංඥා ඵලයක්. මෙන්න පහළ වෙන හැටි. ස්පර්ශ ස්කන්ධයක් නිසා සංඥා ස්කන්ධය සැකසෙලා තියෙනවා. එක මොහොතේක මාත්‍රයයි. ඒක ලෞතර බුදුරණන් වහන්සේගේ බුද්ධඥානීයට පහළලා මිසක් අපි දකින්නේ. අපි දකින්නේ ස්කන්ධ. ස්පර්ශ කිරීම ස්පර්ශ කිරීම නිසා සංඥාවක් වශයෙන් අපිට හැඳිනීම් හම්බ වුණා. අපි එහෙනම් සංඥා ස්කන්ධයක් දැක්කා. මොකේකින්ද? ස්පර්ශ ස්කන්ධයකින්. අන්න අපි දකින්න හැටි. නැ ස්පර්ශයේ හේතුවෙන් සංඥා ස්කන්ධයක් දැක්කා මිසක්. ඒ සංඥා ස්කන්ධයේ ගොඩ නැගුණේ හේතුඵලයක් වශයෙන්. ඒක හේතුඵලයක් මිසක් ඒක කොහොමද ආත්මයක් වෙන්නේ? ඒ හේතු නිරෝධ නම් සංඥා නැවති ඵලේ නිරෝධ වෙනවා. එහෙනම් ඒක ඇති දෙයක් තියනවා කියලා බලන්න බෑ නැති බව පේනකොට ඇත යන දෘෂ්ටිය ඉවරයි. හට ගන්න හැටි පේනකොට නැත යන දෘෂ්ටිය ඉවරයි. අන්ත දෙකෙන් නිකුත් වෙනවා. නිකුත් වෙලා ධර්මයේ පිහිටනවා. ඒ රූප වේදනා සංඥා සංකාර. මේ හිතන කියන කරන වැඩ පිළිලක් තියෙනවා. ඒ සංඛාර වලට හේතුව මොකද්ද කියලා බලපුවාම අපි දකිනවා අර ඉස්සෙල්ලා වාගේම අපි ලබනවා යම් යම් ස්පර්ශයක්. ලබන ස්පර්ශයක් මුල් කරගෙන ඊට අනුකූලව තමයි අපි හිතන්න කියන්න කරන්න පටන් ගන්න. ඒකත් ඒ බඳු මූලකින් හටගන්න එකක් මිසක් හිතනවා කියනවා කරනවා කියන ඒවා ආත්මයක් නෙවෙයි හේතුඵලයක් නෙවෙයි. ඒක දකිනවා. ඊට පස්සේ දකිනවා මේ නාම රූපයක් ප්‍රත්‍ය කරේ හේවත් මේ ගතක් හිතක් සකස් වෙලා සකස් වීමට හේතු වෙන නාම රූපයක් තියෙනවා. මේ සවිඥානික ශරීරයක් සවිඥානික ගතක් හිතක් සකස් වෙන ක්‍රමවේදයක් තියෙනවා. අන්නේ නාම රූප ප්‍රත්‍ය කරගෙන විඥානයක් සකස් වෙලා ගොඩනගෙනවා. මොනවද නාම රූපවල තිබුණේ? රූපය ඇසුරු කරගෙන වේදනාව ඇසුරු කරගෙන සංඥාව ඇසුරු කරගෙන සංකාරය ඇසුරු කරගෙන අන්න ඒවට ආධාර කරගෙන ඒ ආධාරයෙන් නැගී සිටිනා විඥාන. ඔන්නේ හට ගන්නා විඥාන ස්කන්ධයේ හේතුඵලයක් මිසක් ඒකත් ආත්මයක් නෙමෙයි කියලා දැකලා හිටන් බලපුවාම තවත් මොකද සත්වයාගේ වෙන් කරන්න තිබුණේ කියලා බලපුවා තව එකක් නැහැ. පහට වෙන් කළා සත්වයා කියන්නේ පහයි. මොනවාද? රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංකාරස්කන්ධ විඥානස්කන්ධ කියන පහෙන් ඇරෙන්න තවත් සත්වේ පනවන්න හේතු නැහැ. එහෙනම් පනෝප සත්‍ය ආතුරු ස්කන්ධ පහනක් තියෙන ස්කන්ධ පහ හේතුඵල ධර්ම නම් ඒක කොහොමද ආත්මයක් වෙන්නේ කියලා දැක්කදාට ආත්මයක් තියෙනවා කියන දෘෂ්ටිය ඉවර වෙනවා. මම කියන හැඟීම ඉවර නැහැ. මම කියන හැඟීම ඉවරෙන්න අරිහත්ත්වයටපත් වෙන්න ඕනේ. අරිහත්ත්වයටපත් වුණාම මම යන දෘෂ්ටිය නෙමෙයි සංඥාවයි චිත්තයි දෙකක් තියෙනවා ඒ දෙකක් ඉවර වෙනවා. මම යන සංඥාව අනාගාමි ඵලයේදී ඉවර වෙනවා. මම යන චිත්තය අරිහත් ඵලයේදී කෙලවර වෙන්නේ. ඒකට කියනවා අස්මිමානි. අවසානයේ කෙලවර වෙන එක. අවිද්‍යාව සාමුදින් දුර වෙන වෙලාවයි අස්මිමානයේ දුර වෙන්නේ. හැබැයි ලෝක සම්මතයේ කතා කරන ව්‍යවහාරය අතරින්නේ නැහැ උනාට උන්වහන්සේ පිරිනවම් පානකම ලෝක ව්‍යවහාරයේ මම කියනවා මගේ කියනවා මගේ ඉතින් මට කියනවා ඒ ඔක්කොම කියනවා. එනිසා ඒක ව්‍යවහාරය වෙනස් කරන්නේ නැහැ පරමාර්ථයෙන් ප්‍රඥාවෙන් පරමාර්ථය දැනගත්තට. ඒක දැනගන්නවා සම්මපඤ්ඤාය ඒතං සම්මපඤ්ඤාය දට්ඨබ්බං. මේ විදිහට සම්මපඤ්ඤාවෙන් දකින්න. නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒතං සම්මපඤ්ඤාය දට්ඨබ්බං. නමුත් අද කරන්නේ මොකද්ද? ඒතං සම්මපඤ්ඤාය දට්ඨබ්බං කියන නතර කළා වාක්‍යයෙන් භාගයක් කියලා හිටම් භාගයකින් ලෝකෙට උගන්වන්න හදනවා. මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මෙ නෙමෙයි. ඊට පස්සේ කතා කරන්න ටිකක් නැතුව යනවා. බෑකේ කාගේද? දැන් බන කියලා ඉවරයි. මම කියලා කෙනෙක් නැහැ, මගේ කියලා දෙයක් නැහැ කියලා. ඊට පස්සේ මොකද කරන්නේ මේ බෑග් එක කාගේද? ඒක මගේ කියන්න විදිහකුත් නැහැ. දැන් මොකද්ද කියන්නේ? කෙඳිරි ගන්නවා තෙරවනවා. එහෙනම් මේක මං අර යනවා අධිකාරියෙක් නැහනේ. මට නම් ඔය තේරුන්නේ නැහැ මම කියලා මයි කියලා මට වැටහෙනවා මං ඉතින් අනුගේ කියලා මට ගන්න කාගේ අයිතිකාරයෙන් නැති එකක් නේ. මොනවා කරන තරහගේ නඩු දාන්නද? එයාගේ නෙමෙයි කිව්වේ. සමතේ ඉක්මවා ගියාට පස්සේ ඔන්නෝම හිරවීමක් එනවා. සමහර අය පරමාර්ථය කතා කරන්න කියලා සම්මතිය කඩලා පරමාර්ථය කතා කරන්න උගන්වන්න හදනවා. බුදුරජාන් වහන්සේගේ දේශනාවල විරුද්ධ වැඩ කරන අය. ඒතොර මොකද වෙන්නේ? තමන්ම කොටු වෙලා හිර වෙනවා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරුව යනවා. ඉතින් බුදුරජාන් වහන්සේ හැම වෙලෙම පෙන්වුවේ මම කියලා මගේ කියලා කියනවා. හැබැයි ව්‍යවහාර පහසුවට ඒ ටික කියනවා මිසක් දෘෂ්ටි වශයෙන් ඒකේ බැදිලා නැහැ. ඒකයි රාතන් වහන්සේගේ ස්වභාවය. උන්වහන්සේ සම්මා ප්‍රඥාවෙන් දකිනවා නේතම් මම නේසෝ හමස්මි නොමේසෝ අත්තාති ඒත සම්මපඤ්ඤාය දත්තබ්බා. සම්මයක් ප්‍රඥාවෙන් දකිනවා මම කියලා මේ කිව්වට මේක ගල්ලන්න දෙයක් නැහැ මගේ කියලා ලෝකේ ව්‍යවහාරයේ කියනවා. ඒ උනට මගේ කියලා ගන්න දෙයක් නැහැ මේවා හරි හරවත් දේවල් සාරවත් දේවල් කියලා ලෝක සම්මතියේ භාවිතා කරනවා. ඒ වුණාට එහෙම සාරයි කියලා මට අල්ලා ගන්න වටිනා දෙයක් ඒකේ නෑනේ. සම්‍යක් ප්‍රඥාවෙන් ඒක දැකලා විතරයි තියෙන්නේ. දැකම නිසා චන්දරාගයක් නෑ. නමුත් ජීවිතයේ අවසාන වෙනකන් මම කියනවා මගේ කියනවා ඉතින් මේ වටිනවා කියන දේ වටිනවා කියනවා රත්තරන් වටිනවා දහපුවාම නෑ කියන්නේ නෑ. රත්තරන් වටිනවා. හැබැයි එයාගේ හිත දන්නවා. මේ රත්තරන් කියන දේවල් ලෝක සම්මතියේ වටිනවා මිසක් මට අල්ලා ගන්න වටින එකක් නම් ඒක නෑ කියලා දකින්න. අන්න ඒක තමයි සම්මපඤ්ඤාය දට්ටබ්බන් කිව්වේ. ඉතින් ඕක දකින්න ඕනේ. ඕක දකින්න නැතුව මේ මම නෑ මගේ නෑ ආදී වශයෙන් කතා කරන්න ගියාම උච්චේ දෘෂ්ටියට වැටෙනවා. උච්චේ දෘෂ්ටි කියට හැමතැනම පහර වදිනවා. කවදාවත් යථාබෝධය ලබන්න බෑ. ඉතින් හොඳට සෝලා ගන්න ඕනේ. වරද්දා ගන්න නැතුව ධර්මය අනුගමනය කරන්න. ඉතින් ඒතකොට සක්කාය දිට්ඨිය එකක්, අස්මිමාන එකක් ඕක දැනගන්න දැන් මම විග්‍රහ කළේ. සක්කාය දිට්ඨිය ගැන ඔන්න ඕක දැක්කාට පස්සේ දහම් දැක්කහම සක්කාය දිට්ඨිය දුර වෙනවා සෝතාපන්න වෙනකොට. ඒකයි ඒ කියන්නේ. සක්කාය දිට්ඨිය දුන්නාට මම කියන්නේ නැත්තේ මගේ කියන්නේ නැතුව ඉන්න කෙනෙක් එහෙම නෙමෙයි. ඔහු ආකුණේ වගේන්ද දෘෂ්ටියෙන් නිදහස් වුණා. තවත් ලෝකයේ ආස්වාදී දෙන කාම වස්තුන් කෙරෙහි මේවා ආශා කරන දේවල් මේවා ප්‍රියමනාප දේවල් කියන සංඥාව තියෙනවා. ඒක තව ඇරිලා නැහැ. දෘෂ්ටිය විතරයි අත්හැරලා ගියේ. ඒ චිත්තේ තියෙනවා. ඒ හිත තියෙනවා. ඒ හිත නැති වෙලා හිටන් ඒ හිතෙනුන් නිදහස් වෙලා යන්නේ අරිහත් ඵලයේදී. ඉතින් අනුපූර්ව යන එකක් ඒක. සක්කාය දිට්ඨි කියනවා ওই දෘෂ්ටිය නැති වෙලා යනවා සෝවන් ඵලයේදී. ඉතින් ඕක වෙනස තෝරා ගන්න ඕනේ. අත්මීමානයයි සක්කාය දිට්ඨියයි කියන්නේ දෙකක්. සක්කාය සහ සක්කාය දිට්ඨිය කියන්නේ ඒ වගේ. සක්කාය කියලා කිව්වේ පංච උපාදානස්කන්ධේට. පංච උපාදානස්කන්ධයේ සක්කාය කියලා හිටන් අපි ඒක දකිනවා නම් මේ පංච උපාදානස්කන්ධයේ සක්කාය කියලා දකිනකොට උපාදානස්කන්ධයේ හේතුඵලයක් කියලා දකිනවා නම් ඒ පංච ඒක දෘෂ්ටිය නෑ. සක්කායේ තියෙනවා. පංච උපාදානස්කන්ධය. සක්කායේ සක්කාය කියලා හඳුන්වනවා. ඒකේ තියෙන දෘෂ්ටියක් තියෙනවා ආත්මයි කියලා ඒක නෑ. ඒක තමයි සෝවාන් වෙනකොට නැති වෙන්නේ. සක්කාය සම්පූර්ණව බිදහරින්නේ අරිහත් ඵලයේදී. ආත්ම එතන උපාදානිය බිදෙනවා. පංච ස්කන්ධ පහේ තියෙන උපාදානිය බිදුනට පස්සේ රොඩ වාගේ මේ ශරීරයේ තියෙනවා. ශරීරයට දැනෙනවා. ඒක විපාකස්කන්ධය. ඒ විපාකස්කන්ධය අවසානයේ දන්නවා අනුපතිශේෂ නිර්වාණය කෙලවර කරන දවසේදී විපාකස්කන්ධයත් ඉවරයි. එදාට කියනවා සියලුම ගතහිත දෙකම සම්බන්ධයෙන් ඉවර වෙච්ච පිරිනුවන් පෑපු බුදු පියාණන් වහන්සේලා නැත්නම් රහතන් වහන්සේලා ගැන කියවෙනවා. ඉක්ුත් පිරිනුවන් පෑ බුදුවරයන් වහන්සේලා යම් ඇතකින් පනවන්නේ පනවානම් එබඳු ඇසක් නැත්මයි. යම් කනකින් පනවන්නේ පනවනා එබඳු කලක් නැත්මයි. එදාටයි ඒක කියන්න පුළුවන්. එන ඊතර පනවන්න එකක් නැහැ. එබඳු නාසයක් දිවක් හයක් ශරීරයක් නැත්මයි. පනක් නැත්මයි. එතකොට එබඳු රූපස්කන්ධයක් නැත්මයි. වේදනාවකින් පනවනවා එබඳු වේදනා ස්කන්ධයක් නැත්මයි. සංඥා ස්කන්ධයකින් සංකාර ස්කන්ධයකින් විඥාන ස්කන්ධයකින් පනවනවා නම් එවඳු සංඥා සංකාර විඥාන ස්කන්ධයක් නැහැ. එහෙනම් පංචස්කන්ධයකින් පනවන්න බෑ. පිරිනුවම් පාපු රහතන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ. එහෙනම් වචනපත ඉක්මෙවුවා ලෝකේ ඉක්මෙවුවා. ලෝකේ ඉක්මෙවුවා නම් කතා කරන්න තියෙන වචෙන් ලෝකේ වටයි තියෙන්නේ. ලෝකේ කතා කරන වචනින් කියන්න එකක් නැහැ. ඒක ඉක්මොල යනවා. අන්න ඒ අවස්ථාවලපත් වෙන කෙනා දුකෙන් නිදහස් වුණා. සම්පූර්ණ දුකෙන් නිදහස්. ඒ රහතන් වහන්සේගේ අවසානයේ අවසාන පිරිනුවණින් කෙලවරු. ඒක දකින්න ඕනේ හැමෝම.